අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු සතර සතිපට්ඨානයේ කායානුපස්සනාවේ අයවෙනි කමඨාන. භාග්‍යතුන් වහන්සේ බොම අලංකාර කමඨානක් දේශනා කරනවා. ඒ තමයි අපගේ ඇස කන දිව නාසය සමසිත කියන මේ ආයතන අය මේ නාම රූප ධර්මතාවයන් එක පවත්වා ගන්නේ කෙසේද කියන කමඨාන මාමංගල සූත්‍රයට අනුව කියනවා නම් පතිරූප දේශ වාසෝච්ච කියලා කියන්න පුළුවන් මේ ආයතන අය සුදුසු ලෙස පවත්වාගෙන යන ක්‍රමවේදය ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති යනකොටත් යන බව දැනගන්නකොටත් ඉන්නකොටත් ඉන්න බව දැනගන්නකොටත් හිටිය බවත් හිටිය බව දැනගන්නකොටත් සැතපෙන බවත් සැතපෙන බව දැනගන්නකොටත් කියන මේ එක එක ඉරියව් පිළිබඳව තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේක කයට අනුරූපීව කය මුල් කරගත්ත කයේ ක්‍රමවේදය. මේ කය එක එක ආකාරයට පවතිනවා කියන එක තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. දැන් බලන්න අපි වාඩි වෙලා ඇස් දෙක පියාගෙන භාවනා කරනවා. මේ භාවනා කරන මොහොතේදී අපි ඇස් දෙක පියාගෙන සිටියට අපි ඉන්න බව දැනගන්නේ කොච්චර වෙලාවක්ද? අපි ඇස් දෙක පියාගෙන කය බැන බලනවා. නමුත් අනන්ත අප්‍රමාණ කරුණාකාරණා ඔස්සේ මේ සිත දුවලා මේ සිත මේ සීමාවෙන් බැහැරව ගිහිල්ලා අපට හිතාගන්න බැරි තරම් සිත විවිධාකාර කරුණාකාරණාත් එක්ක ගනුදෙනු කරනවා. එහෙනම් මේ සිත අපට කීකරු නෑ අපට අඩංගු නෑ සිත සිතට ඕනෑ විදියට කටයුතු වල නිරත වෙනවා එනං භාග්‍යතුන් වහන්සේ පරියංකෙන් උජුං කායෙන් ඉඳගෙන ප ဋ ාණය වඩන මොහොතේදී මේ භාවනා යෝගියාට මේ ඉන්නකොටත් ඉන්න බව දැනගන්නකොටත් යනකොටත් යන බව දැනගන්නකොටත් සයනය කරනකොටත් සයනය කරන බව දැනගන්නකොටත් කියන මේ ඉරියව් දුන්නේ ඇයි කියලා බලනකොට මේ කයේ ක්‍රමවේද අතරක් තියෙනවා. ඒක තමයි පඨවි මට්ටම, ආපෝ මට්ටම, වායෝ මට්ටම, තේජෝ මට්ටම කියන මේ ක්‍රියාකාරී ස්වභාවයන් අතර එනම් කායික වශයෙන් මම භාවනා යෝගිව කය ඍජුව තබාගෙන ඉඳිමි කියලා මෙනෙහි කරනකොට අන්න පළවෙනි එක අපට තේරෙනවා තථාගතයන් වහන්සේ මේ ගාථාවෙන් මේකයි කියන්නේ කියලා. අපි ඒ විදිහටම ඉන්නකොට ඉතිය බව දැනගන්නවා. ඒ කියන්නේ දැන් ඉන්නක අමතක වෙලා. ඒ අතීතයට ගිහින්. එහෙනම් අපේ කායේ කායානුපස්සේ විරති කියන තථාගතයන් වහන්සේගේ කමඨානට අනුව අපි පරියන්කෙන් ඉඳලා කයදියා බලාගෙන ඉන්නවා ටික වෙලාවක් යනකොට මේ භාවනා යෝගියා මේ භාවනාව තුළින්ම අතරමං වෙනවා අනන්ත අප්‍රමාණ මේ භාවනා යෝගින්ට මේක සිදු වෙනවා කායානුපස්සනාව ඒකයි වැදගත් වෙන්නේ. ධම්මානුපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව ගොඩාක් සරල වෙලා ඉක්මන් වෙලා වැඩෙන්න හේතුව තමයි මේ කායානුපස්සනාව අරියට වඩපු කෙනාට ඒකේ අවබෝධය තුලින් අර තුනම ඉක්මනට වඩන්න පුළුවන්. එහෙනම් අපි පරියංකෙන් වාඩි වෙලා කය දිහා බලාගෙන ඉන්නවා. කායේ කායානුපස්සී විහෙරති. එහෙනම් කය කයට අනුව බලනවා කියන කමඨාන අපි නැවත නැවත සිහි කරනවා. මේ කමඨාන නැවත නැවත සිහි කරනකොට මේ ඉන්න මේ මොහොත මේ සනේද සීකලේ එහෙම නැත්නම් මම කයදියා බලාගෙන ඉන්නවයි කියලා කලින් ිටපෝ සිටිවිල්ලද මේ බලාගෙන ඉන්නේ කියලා බලනකොට දැන් මම බලන්නේ මේ ඉන්න ඉරියව්ව උනාට ටික වෙලාවක් යනකොට අර මෙනෙහි කරපු ඉරියව්වට සමවැදිලා ඒ ඉරියව්ව තුල ඉන්නවා මේ වර්තමාන මොහොත තුළ සම්පූර්ණ ඔක්කොම අමතක වෙලා. එහෙනම් අපි ඉන්නවායි කියලා කියනකට වඩා හිටියයි කියන එකට අපේ සිත වෙනස් වෙලා. එහෙනම් තිතෝ කියන එකටයි තිතොම් හීති පජානාති කියන එකයි හිටියා හිටිය බව දැනගත්තයි කියන එක ඒම සිතවිල්ල වෙනස් වෙලා එහෙනම් මේ අතීත වර්තමාන අනාගත කියන ත්‍රිකාලික සිතවිලි වලින් අපේ වර්තමාන සිතවිල්ලම අතීත සිතවිල්ල බවට පත් කරගෙන ඒ අරමුණෙන් අයින් වෙලා ඇත්තටම භාවනා යෝගියාගෙන් ඇහුවාම වෙලවල් පොළවල් මොනවාරි මතක් වුණාද? ගෙවල් දොරවල් ඥාති මිත්‍රෝ දූ දරුවෝ දෙමව්පියෝ මතක් වුණාද කියලා ඇහුවොත් ඒ භාවනා යෝගියා කියන මොකවත් මතක් වුණේ නැහැ. එහෙනම් මේ භාවනාව තුළ හරියටම කයම බලාන හිටියද කියලා ඇහුවාම ඒමයි කියලා කියනවා. වෙන මොකවත් සිතවිල්ලක් මොකවත් ආවෙ නැහැ මොකවත් ආවෙ නැහැ කියනවා. එහෙනම් මේ භාවනාවෙන් සිත නිවිලත් නැහැ. මොකද හේතුව අරමුණක් කියලා එකක් හිතාගෙන ඒ අරමුණ තුළ මෝහයකින් මුලා වෙලා ඒ තමයි මම කය දිහා බලාගෙන ඉඳිමි කායානුපස්සනා වඩමි කියන අදහසින් කය දිහා බලාගෙන ඉන්න භාවනා යෝගියාට මේ කය දිහා බලාගෙන ඉන්නවා කියන සිතවිල්ලම කය බවටපත් වෙලා ඒකට සමවැදිලා මේ වර්තමානයේ තියෙන කය අත්හරිනවා එහෙනම් එයා ඉන්නේ කොහෙද? අතීත සිතවිල්ලක් තුළ මුලා වෙලා ඉන්නවා. වර්තමානයේ භාවනාවක් එයා තුළින් සිදු වෙන්නේ එහෙනම් මේ විදියට ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති තිතෝ තිතොම්මීති පජානාති නිසින්නෝවා නිසින්නොම් ඊ පජානාති සයනෝවා සයනොම් ඊ පජානාති කියලා තථාගතයන් වහන්සේ සතර ඉරියව්වක් ගැන කතා කරනවා. එහෙනම් වාඩි වෙලා ඉන්න භාවනා යෝගියා කය ඍජුව තියාගෙන භාවනා යෝගියාට මෙලෝ සතරක් මතක නැතුව නිින්දයක් නැන්ද ඔළුව ඕම පාත් නැද්ද එහෙනම් ඒ භාවනා යෝගියාට භාවනාවත් අමතක වෙලා ආසනේ තමතක වෙලා අරමුණක් තමතක වෙලා අන්න බලන්න එයා නිදි කිරා වැටෙනවා එහෙනම් එයාට සයන්නට අවසරයක් දීලා නැහැ ඒක අරමුණක ඉන්නයි අවසරය දීලා තියෙන්නේ එහෙනම් මේ භාවනා යෝගියා Taman නිදාගෙන ඉන්නවා. අනේ නිින්ද ගියයි කියලා මතක් වෙලා ආයි නිින්ද යයිද දන්නේ තව ටික වෙලාවකින් නිින්ද යයිද දන්නේ මේක අමතක වෙන නිසා තමයි නිින්ද යන්නේ කියලා නිින්දක් එක ඔට්ටු වෙනවා. භාවනා අරමුණ තුල යන්නේ. එහෙනම් මේ විදිහට මම උජුම් කායෙන් පටන් ගත්තා උජුම් කායෙන් ඉන්නවයි කියලා එකක් හිතා ගන්නවා. ඒ කියන්නේ මොකද්ද? නිසින්නෝවා නිසින්නෝමි පජානාති. එහෙනම් ඉතියයි කියලා එකක් ගන්නවා. ඒක මෙනෙහි කරගෙන ඒ විදිහට ඉන්නවයි කියලා එකක් අදා ගන්නවා. ඇත්තටම ඡායාරූපයකින් බලනකොට කොන්ද නැවිලා ඔළුව පාත් වෙලා වකුටු වෙලා ඉන්නවා මේක නෙමේ හිරියව්ව හැබැයි උජුං කාය තියාගෙන පරියන්කෙන් වාඩි වෙලා ඉතියයි කියන මතකේ තියෙනවා එහෙම තමයි ඉන්නේ කියලා හිත හදාගෙන ඉන්නවා ඇත්තටම ඇස්සරලා බලනකොට ඉරියව් ඔක්කොම වෙනස් වෙලා එහෙනම් මේ කය තුල මේ ඉරියව් වෙනස් වෙනකොට ඒ වෙනස් වෙච්ච ඉරියව්වට ඒ වර්තමානයට සමවැදිලා භාවනා කරන්නේ නැතුව මේ භාවනා යෝගියා අර අතීත සිතවිල්ල අල්ලාගෙන හිටියාය උනාය දැනුණාය එහෙම එකක් සිදු වෙලා තියෙනවාය කියන මතකයට සමවැදිලා එයා ඒක වර්තමානයේ කරගෙන ජීවත් වෙනවා මේක මේ භාවනා යෝගියාට කායානුපස්සනාව තුළින් ඇතිවෙන්නා වූ මුලාවයමය මට්ටමක්. එහෙම නැත්නම් මෝහමය මට්ටමක්. එහෙනම් භාවනා යෝගියා නිතරම තමන් පරීක්ෂා කරලා බලන්න ඕනේ මම මේ ඉන්න උජුං කාය උජුං කායමද එහෙම නැත්නම් කොන්ද පාත් වෙලාද ඔළුව පාත් වෙලාද රිදෙන රිදෙන වෙලාවට මේ ඉරියව් වෙනස් වෙලාද අත් දෙක පටන් ගත්ත තැන එහෙම තාම තියනවද මම භාවනා යෝගියේ ඉතියාය හැබැයි ඉතියයි කියන මතකෙන් ඉන්නවද දැන් මං ඉන්නවාය කියන මතකෙන් ඉන්නවද කියන එක ඇස් දෙක පියාගෙන ඇතුළතින් පරීක්ෂා කරන්න ඕනේ තමන්ගේ ආත්මය පිළිබඳව විමසිලිමත් වෙන්න ඕනේ. එහෙනම් මේ විදිහට මේ භාවනාව වඩනවා නම් මේ භාවනා යෝගියාට පුළුවන්කම තියෙනවා මේ සතර සටිපට්ඨානේ කායානුපස්සනාව තුළින් මේ අයවෙනි කමඨාන තථාගතයන් වහන්සේගේ මහා කරුණාව වහන්සේ ලෝකයට පෙන්නනවා පුංචි ගාථා රත්නයකින් තථාගතයන් වහන්සේ මේ ඉරියව් තුලින් වෙනස් වීම රටාවක් වෙන්නනවා මේ මේ වෙනස් වීම වෙනස් උනාය කියන එකවත් දන්නේ නැතුව ඒක තමයි දැනුත් තියෙන්නේ කියලා මුලා වෙලා අපි මොනවද මේ කරලා තින්නේ අපේ සිත අපි භාවනාවට හරමුණට තියන්නේ නැතුව නුසුදුසු ලෙස සිත ඇසිරවනවා එහෙනම් සිතට දුන්නේ භාවනාවක් නම් සිතට දුන්නේ කමඨාණක් නම් ඒක නිසි අරමුණේ තිබ්බා නම් ඒ සිත ඒ විදියටම අරමුණේ ක්‍රියාත්මක වෙන්නට ඕනේ. එහෙනම් සිත මනාකොට සැකසුරුවම් කරගන්නා වූ ක්‍රමවේදය ඒ අරමුණක පවත්වාගෙන යන ක්‍රමවේදය තථාගතයන් වහන්සේ මේකේ දේශනා කරනවා. එහෙනම් කොහොමද මේ සිත ඒ විදිහට පවතින්නේ කියලා බලනකොට භාවනා යෝගියා පරියංකය වාඩි වෙලා කල්පනා කරනකොට මොනවද යා කල්පනා කරන්නේ? කය දිහා මම බලාගෙන ඉඳිමි කියලා කල්පනා කරනවා. කල්පනා කරනවා කියන්නේම එයා අලුතෙන් රූපයක් හදනවා කියන එක. බලන්න තේපැන් හදලා පූජා කරනකොට ඒක ගිලම්පස දාණය කියලා කියනවා. තේපැන් හදලා මම පූජා කරමි කියලා හිතනවා කියලා කියන්නේ තේ හම්බෙන්නේ එයා මානසික වෙනම එකක් නිර්මාණය කරනවා. එහෙනම් සිටිවිලි වලින් තේපැන් හදලා ඉවර වෙලා ඇවිල්ලා තමයි භෞතිකව රත් කරලා වතුර හදලා එයා ගිලම්පස හදන්නේ. එහෙනම් මේ විදිහට මේ භාවනා යෝගියා මානසික රූපයක් හදනවා මම මේ වගේ ඉරියව්වක මේ වගේ භාවනාවක් කරනවාය කියලා ඒ රූපය නැවත නැවත මෙනෙහි කරනවා කයට වෙන්න තියෙන දේවල් හැම එකක්ම වෙලා එහෙනම් මේ අරමුණ වෙනස් වෙන නිසා මේ සිතේ තියෙන ස්වභාවය වෙනස් වෙනවා සිතේ ස්වභාවය වෙනස් වෙනකොට මෝහයක් ඇති වෙනවා මෝහය තුලින් අනිත් ක්ලේශ ධර්මයන් ඔක්කොම අපි තුලට රිංගනවා එහෙනම් මේක තුලින් කොමක්ද වෙන සිදුවීම කියලා බලනකොට අපේ චෛතසිකය යම් යම් සිතිවිලි ඇති කළාම මේ සිතිවිලි ඇති වුණ බව දැනගෙන ඒ සිතිවිලි වලට සමවැදිලා ඒකත් එක්ක අපි ගලාගෙන යන අවස්ථා තියෙනවා. හොඳ උදාහරණයක් තමයි ගලාගෙන වතුරක් ළඟ වාඩි වෙලා පොඩි ළමෙන් පුංචි කොළ කෑල්ලක් අරගෙන බෝට්ටුවක් අදලා සෙල්ලම් බෝට්ටුව එකට තිබ්බාම වතුර යන යන තැනට බෝට්ටුව ගලාගෙන යනවා හැතැම්ම ගණන් යනවා මේ වගේ ස්වභාවයන් මේ වගේ தත්වයන් මේ භාවනා යෝගියා තුලත් පවතිනවා. භාවනා යෝගියා ඇස් දෙක පියාගෙන ඉන්නකොට පොළ මතක් වෙනවා. පොළ මතක් වෙච්ච ගමන් එයා මොනවද කරන්න ඕනේ? ඒක අමතක කරන්න උත්සාහ කරන්න හොඳ නැහැ. එයා කරන්න ඕනේ වාම අරමුණ මෙනෙහි කරන එක. එයා අරමුණ මෙනේ කරන්නේ එයාගේ භාවනාව මෙනේ කරන්නේ පොළ අමතක කරන්න උත්සාහ කරනවා. අමතක කරන්න මතක් කරන්න එපාය. එහෙනම් එයා අමතක කරන්න පොළ මතක් කරන්න මතක් කරන්න මතකය අලුත් වෙලා ජීවිත කාලෙම පොළේ ඉන්නේ. ජීවිත කාලෙම වෙලේ ඉන්නේ. එයාට වෙලෙන් එන්න හම්බෙන්නේ නැහැ. පොළෙන් ගෙදරට එන්න හම්බෙන්නෙත් නැහැ. එහෙනම් මේ වගේ තත්ත්වයක් ඇති වෙනකොට එයා නුසුදුසු ප්‍රදේශයක වාසය කරනවා. එයාගේ සිත කමඨාණයෙන් බැහැරව ගින්. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ කල්යාණ මිත්‍රයෙක් යම්කිසි තාපසයෙකුට හම්බ වෙනවා නම් එයා තරම් මේ ලෝකේ වාසනාවන්ත කෙනෙක් නැහැ. කුමක් නිසාද භාග්‍යතුන් වහන්සේ එසේ දේශනා කරන්නේ? කල්යාණ මිත්‍රයා ඒ වගේ තැන්වලදී උදව් කරනවා. එයා ප්‍රඥාවෙන් දැකලා මේ මේ තැන්වල ඉර වෙලා ඉන්නවා. ඒ ගැටේ ලියා ගන්න කියනවා. මේ මේ තැන්වල සිත මම්මුලා වෙලා තියෙනවා මේ අරමුණේ ඉඳලා අර සිත අත්හරින්න කියනවා එහෙනම් අපි උදව්වක් නැතුව යම්කිසි බෝධියක් පතාගෙන වාඩි වුණාම මේ සියලෝම දුක් වේදනා කරදර කම්කටොළු තනියෙන් විසඳාගෙන උත්තර හොයාගෙන අපට යන්න සිද්ධ වෙනවා. එහෙනම් අපේ චෛතසිකය තුළ නිර්මාණය වෙන චෛතසිකය ඇස සම්බන්ධ එකක් නම් ඇස කියලා කියන්නේ රූපය. එහෙනම් රූපය සම්බන්ධ එකක් නම් ඒ රූපය දැක්ක ගමන් ඒ රූපය අපි අත්හරින්න උත්සාහ කරන්නේ ඒක නැති කරන්න උත්සාහ කරන්නේ අපේ භාවනාව මතක් කරපු ගමන් අරක ගියා අරක අමතක වුණා. එහෙනම් සිතට පුළුවන්කම තියෙන්නේ ඕනෑම වෙලාවක එක අරමුණක ඉඳීමේ සුදුසුකම පමණයි. එහෙනම් සිත මේ ලෝකයේ පවතින සෑම තත්පරයක් ගානේ එක අරමුණක පමණක් ජීවත් වෙන නිසා අපට තියෙන්නේ ඒ අරමුණ නැති කරන්න නෙමෙයි. එයාට සුදුසු අරමුණ දුන්න ගමන් එයා මේ අරමුණේ පවතිනවා කියන්නේ අර අරමුණ අතුරුදාන් වෙලා යනවා. එහෙනම් මේ හයවෙනි කමඨාන තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ දිව්‍ය ලෝක මට්ටමක කමඨානම් වායු තරලෙන් සිදුවෙන කමඨානම් දැස වසාගෙන ඒ භාවනා යෝගියා පුජුං කායන් තියාගෙන පරියන්කෙන් ඉඳගෙන කල්පනා කරනවා මේ චෛතසිකය තුළ ඇතිවෙනා වූ චෛතසික මොනවද කියලා බලනකොට කායේ කායානුපස්සේ විහෙරතේ කියන ධර්මතාවය යට අමතක වෙලා එයාට එක පාරට පේනවා එයාගේ පරණ ජීවිතයේ පාසල් ඇරලා එනකොට ඒ වෑකන්ද හරහා තියෙන ලස්සන අලංකාර පරිසරය කොළපාටෙන් එයාට ගස්කොළන් පේනවා රතු පාට බොරළු පස් පේනවා වතුර පේනවා නිල් මානෙල් මල් පේනවා ඒ එකම යාට රතු පාට මලුත් පේනවා දැන් එයා ඇස් දෙක පියාගෙන ඉන්න තාපසයෙක්. එයාට කොහොමද මේ වර්ණ පෙනුනේ? එයාට කොහොමද මේ රූප පෙනුනේ? ඡායාරූගත කළා වාගේ ඒ සියලුම දේවල් ඒ විදිහටම සත්‍ය වශයෙන් මැවිලා පේනවා. එහෙනම් මේ භාවනා යෝගියා ඒක දිහා බලාගෙන ඉන්නවා. ඒකම දිහා බලාගෙන ඉන්නවා. ටික වෙලාවක් යනකොට කල්පනා වෙනවා අනේ මං කරගත්ත විපතක මාත මම කායානුපස්සනා වඩන්න නේද ගායට වාඩි උනේ මම උපසම්පදා වෙච්ච භික්ෂුවක් මම මේ උපසම්පදා වෙච්ච භික්ෂුවක් වශයෙන් මම වස්සිතලා ඉන්නේ මම මේ කායානුපස්සනා වඩන්න වාඩි වෙලා මොනවද මේ වෙලකට මං සීමා වෙලා මම මේ ගමකට සීමා වෙලා මම වැවක් දිහා බලා නින්නවා මට වැරදුනා කියලා කල්පනා කරලා නැවත කය උජුං කායම් වෙලා පරියංකෙන් තියෙන බව එයා මෙනෙහි කරනවා. මේ විදිහට කය නැවත මෙනෙහි කරන්න එයා මොනවද කරන්නේ ඉස්සෙල්ලාම අර මෙනෙහි වෙච්ච අර වෙලයි වැවයි වැකණ්ඩය අත්තරින් උත්සාහ කරනවා. වැව ප්‍රතික්ෂේප කරනවා වෑකන්ද ප්‍රතික්ෂේප කරනවා එහෙනම් අමතක කරන්න මතක් කරන්න ඕනේ මතකේ නැත්තම් අමතක කරන්න දෙයක් නැහැ අපෙන් කියනවා තුන් වසරේ ඉගෙන ගන්නකොට ඒ සියලුම පාඩම් අමතක කරන්න කිව්වම අපි කල්පනා කරන අමතක කරන්න මතක් තියෙන්න එපාය. එහෙනම් ඉස්සලාම මතක් කරලා දෙන්න ඒ පාඩම් වල මොනවද තිබුණේ කියලා. එහෙනම් මතක නැත්තම් ඉතින් අමතක වෙලානේ. එහෙනම් අමතක කරන්න දෙයක් නැහැ. එහෙනම් ඒක එමම ගියා දැන් කියලා ගුරුවරයා කියනවා. එහෙනම් අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕනේ මේ චෛතසිකයක් නිර්මාණය වුණාම මේ තාපසයා තුළ මේ චෛතසිකය විශාල ප්‍රශ්නයක්. ඒ කියන්නේ චෛතසික 121ම අභිගවාගෙන යන්නේ නැතුව මේ ගමන යන්න බෑ. එහෙනම් ලෝභ දේශ මොහ රාග කියන කෙලෙස් ධර්මයන් කුසල මූල කෙලෙස් ධර්මයන් එහෙනම් කුසල් ඇති වෙනවා කියන්නේ තිපදෙනවා අකුසල ඇති වෙනවා කියලා කියන්නේ තිපදෙනවා එහෙනම් මේ ක්ලේශ ධර්මයක් යම්කිසි අවස්ථාවක අටගත්තාම ඒක නැති කරන්න උත්සාහ කරන්නේ අපේ අරමුණට අපි සීමා වුණාම අරක කියන්නෙත් නැතුව අතුරුදාන් වල අමතක වෙලා යනවා. එහෙම නැතුව අනේ රාගය ඇති වුණා අර කාන්තාව මට මතක් වුණා පෙර ජීවිතේ අපේ ඥාතියෝ මිත්‍රයෝ අපට මතක් වුණායි කියලා ඒ කට්ටිය නැවත නැවත මෙනෙහි කරලා කරලා අපි අමතක කරන්න උත්සාහ කරනවා මෙයා නම් මං ආයි මතක් කරන්නේ නැහැ කියනකොට මෙයා මතක් කරන්නේ නැහැ කියන්නේම මෙයා මතක් කරලා තමයි එයා අමතක කරන්න උත්සාහ කරන්නේ ඒ කියන්නේ ජීවිත කාලෙම එයා අමතක වෙන්නේ එයා ජීවිත කාලෙම අමතක වෙන්න ඕනේ නම් එයාව අමතක කරන එක පැත්තකින් තියලා අපේ අරමුණේ සිත තිබ්බම එයා අතුරුදාන් වෙනවා එහෙනම් මේ අවබෝධය මේ භාවනා යෝගියාට ආවට පස්සේ මේ භාවනා යෝගියා තථාගතයන් වහන්සේ දේශනා කරනවා වාගේ ගච්ඡන්තෝ වා ගච්ඡාමිති පජානාති එහෙනම් යන බවක් දැනගත්තා ගිය බවක් දැනගත්තා එහෙනම් සිත තමාගෙන් ඈතට ගියා ඒ යනකොට චක්කුවට අදාළ රූපයක් අදාගත්තා ඒ රූපයට සමවැදිලා එතන රැඳුණා ඒක ඉවර කරගන්න බැරුව අත්හරින්න බැරුව එතන මුලා වුණා මේ අවබෝධයේ කය තුලින් යාට ඇති වෙනවා කොච්චර මං කය එකතැනක වාඩි කරලා හිටියත් නිකම්ම නිකන් ගල්ලින්න වාගේ හිටවලා තිබ්බත් මේ කය මොනතරම් කෙලෙස් ඇති කරනවද මොනතරම් යටගිය දේවල් මතක් කර කර මෙයා මේ පංචකාමයන් එක යුද්ධය අල්ලනවාද කියලා මට තේරුණාම මෙයා මේ ඇස්වලින් රූප වලින් පේන දේවල් ඔක්කොම අත්හැරලා රූප නැති තමන්ගේ කයට සමාන වෙලා මේ කයේ තියෙන ස්වභාවයත් එක්ක ජීවත් වෙනවා ඕම ඉන්නකොට එයාට එක එක ඒවා කියවෙන්න පටන් ගන්නවා. ඇයි? එයාගේ කන් තියෙනවා ශබ්ද. එනා රූපයෙන් බේරුණාට ශබ්දයෙන් බේරිලා නැහැ. මේ ශබ්දයෙන් එයාට තේරෙනවා මේ වගේ දේවල් මට ඇවුනා. මේ වගේ දේවල් තිබුණා. කලින් නම් ඊයේ නම් ගොඩාක් කුරුල්ලෝ කෑ ගැව්වා. අද කුරුල්ලෝ එක්කෙනෙක්වත් නැහැ. ඊයේ බල්ලෙක් බිරුවා. අද බල්ලා කොහෙද දන්නේ කියලා අර ඇයිච්ච ශබ්දවලට මේ සිත ඇති වෙලා අන්න තිබිච්ච දේ තිබුණබ දේ කියන මේ ධර්මතාවයට නැවත පැටලිලා තිතෝ තිතෝ තිතෝ මේදී පජානාති කියලා කියන මේ තිතෝ කියලා කියන ධර්මතාවයට අනුව හිතියා ඉතිය බව දැනගත්තායි කියන මේ සිතවිල්ල යාතුල ඇවිල්ලා එයා නැවත මේ කන එක යුද්ධයක් අල්ලනවා නැවත තේරුම් ගන්නවා මේ මේක කුණාය කියන මතකය මන් තුළ තියෙනවා. ඒක මතක් කරනකොට ඒක වර්තමානයේ බවට පත් වෙලා දැන් shabdයේ තියෙනවා. එදා shabdයේ තිබුණේ පිටත බාහිරව දැන් shabdයේ තින්නේ බඹයක් විතර උස තියෙන කය තුල. එහෙනම් මාතුලි මා මේ shabdයේ නැවත නිර්මාණය කරලා කියන අවබෝධය ඇති වුණාම මේ භාවනා යෝගියා අර shabdය අයින් කරන්නේ ඒක අකුසලයක් වෙන්න පුළුවන්, කුසලයක් වෙන්න පුළුවන්, ප්‍රශංසාවක් ගෞරවයක් වෙන්න පුළුවන්, නින්දාවක් අපාසයක් වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම පැත්තකින් තියලා එයා කායේ කායානුපස්සී විරති කියන ඒ කමඨානට සමවදිනවා. ඒ කමඨානට සමවැදිච්ච ගමන්ම අර ධර්මතාවය අතුරුදාන් වෙනවා. එහෙම අතුරුදාන් වුණාට පස්සේ එක පාරට යට කල්පනා වෙනවා තව ටිකෙන් දවල් දාන එනවා හොඳට මිරිස් එක උයලා හොඳට පොළොස් හොඳට මිරිසට හදලා හොඳට කැම ටික හොඳට සැරට හදලා දුන්නා නම් නියමට තියයි අද දවල් දාන්නේ කියලා එයා කල්පනා කරනකොට දැන් එයාගේ කටට කෙල වුණනවා දන්නේ නැහැ අපට තියෙන කර්මය කිරියෝදී බතුයි විතරයි. සමහරට අපට හම්බෙන්න තියෙන්නේ මොකවත් නැහැ. අද අපට ගිලම්පස විතරමයි දවල් දාන්නට. එහෙනම් අපේ කර්මය පිළිබඳ කිසිම අවබෝධයක් නැතිව එයා තුළින් රූපයක් අදාගෙන ඒ රූපය තුළින් යම්කිසි රසයක් නිර්මාණය කරගෙන අන්න දිව කියන කර්මය දැන් එයාත් එක්ක පොරබදිනවා. එහෙනම් මේ ප්‍රසාදයන් අයතුලින්ම මේ තිබුණ දේවල්, තිබිච්ච දේවල්, එන දේවල්, ආපු දේවල්, යන දේවල්, ගිය දේවල්, පවතුන දේවල්, පවතින දේවල් කියන හතර ආකාරයේ කරුණමේ කායානුපස්සනාව තුළින් මතුවලා අපේ මේ භාවනාවට මේ කමඨානට විශාල ප්‍රශ්නයක් බවට පත් වෙනවා. එහෙනම් මේ විදියට මේ රස දැනගන්න මොහොතේම මේ භාවනා යෝගියා කල්පනා කරනවා මම මේ රස හඳුනන්නේ නැත්නම් මේක මට දැනගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් මිරිස් රසට මං කැමති, ලුණු රසට කැමති, ඇඹුල් රසට කැමති, කාට රසට කැමති, පැණි රසට කැමති. එහෙනම් මම කැමැතිම රස වලින් තමයි මේ කර්මය සැකසෙන්නේ, මේ චේතනාව සැකසෙන්නේ. එහෙනම් ඒක දිහා බලබලා මං කෙලලනවා. මම එක ඉරියව්වක භාවනා වඩන සතර සටිපට්ඨාන භාවනා යෝගියා කෙනෙක් මං අමතක කළා. එහෙනම් මට වැරදුනා කියලා කල්පනා කල්පනා කරලා එයා ඒ රස જાතිවත් කෙලවුණන කතාවත් එයා මතක් කරන්නේ ඒක අතරමං කරලා නැති කරලා එයාගේ අරමුණ එයා සී කරනවා එතකොට ඒ කැම જાති අතොරදාම් වෙනවා. එහෙම නැතුව එයා පරිප්පු ව්‍යංජනේ අමතක කරනවා කියලා කියන්නේ දැන් කෙනෙකුට අපි කියනවා පරිප්පු ව්‍යංජනේ අමතක කරන්න. පරිප්පු ව්‍යංජනේ කියනකොට මෙයාට මතක් වෙලා ඉවරයි. තවත් කොහේ අමතක කරන්නද? එයා කියන අමතක කරන්න හරි අමාරුයි. එහෙනම් නැවත නැවත පරිප්පු ව්‍යංජනේ අමතක කරන්න කියනකොට පරිප්පු ව්‍යංජනේ අමතක කරමි. පරිප්පු ව්‍යංජනේ අමතක කරමි කියනකොට පරිප්පු ව්‍යංජනේ කියන නම කියන්න කියන්න ජීවිත කාලෙ මෙයාට පරිප්පු වලින් තොර ලෝකයක් නැති වෙනවා. වෙනවා. එහෙනම් මේ රසවලින් අපට යම්කිසි රූපයක් ලැබුණා නම් රසවලින් යම්කිසි කර්මයක් නිර්මාණය වුණා නම් රසත් එක්ක අපි පොරබදින්නේ රස පැත්තකින් තියලා අපේ අරමුණට ආපු ගමන් රස අතුරුදාන් වෙනවා. සබ්දයත් එක්ක අපි පොරබදින්නේ සබ්ද පැත්තකින් තියලා අපේ අරමුණට අපි සමවදිනවා. රූපයත් එක්ක අපි පොරබදින්නේ රූපේ පැත්තකින් තියලා අපේ අරමුණට සමවදිනවා. ඒ වගේම තමයි අපට එකපාරට කුයිලයක් එනවා ගඳක් දැනෙනවා. ඒ ගඳ දැන් තියෙන ස්වභාව ධර්මයත් එක්ක දැනිච්ච එකක්. ඒ ගඳ දැනෙනකොටම අපට කල්පනා වෙනවා මේට අවුරුදු දෙකකට කලින් මේ ස්ථානයේ සතෙක් මැරිලා හිටියා. මුළු පළාතම කුණු ගඳයි. ඉන්න බෑ ඌලගෙන ඉන්න බැරි ගඳක්. පස්සේ ඔයලා ඔයලා ගින් ඒ සතාව අම්බෙලා ඔහෙලා අරගෙන එතන වලක් කාරලා වල දැම්මට පස්සේ දවස් 3ක් විතර ඒ කුයිලේ තිබුණා පස්සේ ඒක නිරෝධ වෙලා ගියේ මේක දැන් මෙනෙහි කරනවා දැන් ඇත්තටම ඒ ගඳ මෙතනට ආවේ නැහැ වෙනත් ගඳක් එනකොට ඒ ගඳ තුලින් අපේ ජීව ප්‍රසාදයේ තියෙන ඒ කර්මය ඇවිස්සුනා ගඳ සම්බන්ධයෙන් තියෙන තොරතුරු ටික පරීක්ෂා කරලා තිය බලනකොට මේ තොරතුරු තමයි හොඳ දැඩි තොරතුරක් වශයෙන් තැම්පත් වෙලා තියෙන්නේ ලොකුම කර්මයක් වශයෙන් අන්න ඒක ඇවිස්සලා මතුවෙලා ඒ ගඳ දැන් දැනෙන්න පටන් ගත්තා සිදුවීම වෙලා දැන් අවුරුදු දෙකක් ඒ ගඳ අපෙන් අයින් වෙලා නැහැ. එහෙනම් ඒ ගඳ දැනුණායි කියලා දැනගෙන ඒ ගඳ අයින් කරන්න නැවත නැවත උත්සාහ කරනවා. නැවත නැවත ඒක මතක් වෙනවා. ඒ නිසා ජීවිත කාලෙම ගඳ දැනෙනවා. එහෙනම් මේ භාවනා යෝගියා ගඳ මෙනෙහි කරන්නේ නැහැ. ගඳ අයින් කරන්න උත්සාහ කරන්නේත් නැහැ. තමන්ගේ අරමුණට සීමා වුණාම සිතේ ස්වභාවය එයාට ඒක අරමුණක පමණයි ඉන්න පුළුවන්. එහෙනම් එයාට වෙනත් එක අරමුණක් දුන්නාම මේ අරමුණ අත්හරිනවා. ඒක ඉබේ සිද්ධ වෙන එකක්. එහෙනම් අපේ සියලෝම මතකයන් අයින් කරන්න අපට තියෙන හොඳම ක්‍රමය තමයි සතර සටිපට්ඨානේ කායේ කායානුපස්සේ විරතේ කියන කය දිහා බලාගෙන ඉන්නව කමඨාන බඹයක් විතර උස තියෙන මේ කය දිහා බලාගෙන ඉන්නකොට එයාට මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම අමතක වෙන්න ඕනේ. අමතක වෙනවා නම් තමයි කමඨාන හරි. එහෙම නැතුව මේ කය වාගෙන, ඇස් දෙක පියාගෙන, එහෙම පරියන්කෙන් ඉන්නකොටත් নানা ප්‍රකාර දේවල් කල්පනා වෙනවා මතක් වෙනවා රූප පේනවා කතා කරපු දේවල් සිදුවීම් ටික යට ඇයෙනවා ඒ රසජාති දැනෙනවා එයා කියපු දේවල් නැවත නැවත එයා තුලින් සජ්ජායනා වෙනවා එයාගේ කෙරුවාවල් හැම දෙයක්ම කරපු කියපු දේවල් මතක් වෙනවා එයා ඇත්තටම සතර සටිපට්ඨානය වඩන්නේ සතර සතිය නැති එකක් වඩනවා. එහෙනම් සතර ඉරියව්වේ සිය නැති භාවනාවක් වඩනවා. එහෙනම් මේ භාවනාව අපි හරි ආකාරයට තේරුම් අරගෙන වඩන්න ඕනේ. මේ භාවනාව තුළ තියෙන විදර්ශනාවට ගෝචර වෙන තථාගතයන් වහන්සේගේ පණිවිඩය තමයි ඒ ඒ ආකාරයෙන් ඒ ඒ ඉරියව්ව දැනගනි. ඒ කියන්නේ තථා තථා නම් පජානාති ඒ ඒ ආකාරයට ඒ ඒ ඉරියව් දැනගනි මේ කියන්නේ මොනවද අපිට දකින දකින හැම ඉරියව්වක් තුළින්ම දැන් රූපයක් දැක්කාම ඒක එක ඉරියව්වක් ශබ්දයක් ඇහෙනකොට ඒක එක ඉරියව්වක් එහෙනම් රසයක් දැනෙනකොට ගන්ධයක් දැනෙනකොට සුලම් වදින ස්පර්ශය පිළිබඳ අවබෝධය ඇති වෙනකොට චෛතසිකය පාළ වෙනකොට ඒහි හැම ඉරියව්වක්ම ඒ ඒ ආකාරයෙන් දැනගනි එහෙනම් තථාගතයන් තථාගතයන් වහන්සේ මේ ගාථාව තුළ කියන දේශනාව මේ කමඨාන අපේ ප්‍රඥාවට ගෝචර වෙන එකක් නෙමෙයි මේක සාරිපුත්ත මහරහතන් වහන්සේ වාගේ ප්‍රඥාව අධික උත්තරමයන් වහන්සේලාට වැටෙන එකක් එහෙනම් තථාතථා පජානාති කියන මේ කමඨානට අනුව බලනකොට ඒ ඒ ආකාරයෙන්ම බලනවායි කියලා කියන්නේ ඇසට රූපයක් වෙනුනොත් ඒ රූපය කයට අනුව බලනවා කියන එක සද්දය කනට ඇවුනාම සද්දය අහන්නේ කයට අනුව සද්දය අහනවා. එහෙනම් මේ ඒ ඒ ආකාරයෙන් බලනවා කියන කමඨාන අපේ කායානුපස්සනාව තුළින් අපි වඩන්නට ඕනේ. එහෙනම් රූප පේනකොට ඒ රූපේ බලන්න ඕනේ රූපයට අනුව නෙමෙයි කයට අනුවයි බලන්නට ඕනේ. එතකොටයි කායානුපස්සනාව වැඩෙන්නේ. සද්දයක් ඇහෙනකොට ඒ ශබ්දය කයට අනුව සවන් දෙන්න ඕනේ. ඒ මොනොත් කායානුපස්සනාව වැඩෙනවා. එහෙනම් ගණ්ඩය නාසයෙන් ගන්නෙ නෑ. කයට අනුව ගන්නවා. එතකොට කායානුපස්සනාව වැඩෙනවා. එහෙනම් කායික ඇඟීමක් පිනවනම් ඒ ඇඟීම කයට අනුව ගන්නවා. ඒක වෙනම සිතවිල්ලක් වශයෙන් ගන්නෙ නෑ. චෛතසිකයක් ඇති වුණාම ඒ චෛතසිකය කායානුපස්සනාවෙන් කයට අනුව සිතනවා. එතකොට කායානුපස්සනාව වැඩෙනවා. මේ විදියට මේ භාවනා යෝගියා මේ සතර ආකාර ඉරියව් වලින් තමන්ගේ කමඨාන් ටික වඩනකොට මේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයම සුදුසු ප්‍රදේශයක වාසය කරන සිතවිල්ලක් බවට පත් වෙනවා. එහෙනම් ඇස පියාගෙන, කන පියාගෙන, කට පියාගෙන, කය එක ඉරියව්වක තියාගෙන වාඩි වෙලා ඉන්නකොට මේ හැම ඉරියව්වක්ම, හැම ඉන්ද්‍රියක්ම අපට තපස් ජීවිතයට සුදුසු ඉන්ද්‍රියන් බවට පත් වෙනවා. එහෙනම් ඇසෙන් මොනම දේ දැක්කත් ප්‍රශ්නයක් නැහැ. ඒ හැම දෙයක්ම අපට භාවනාවට අදාළ විදියට මාර්ගයේ වඩන්න සුදුසු විදියට ඒවා වෙනස් වෙලා නිර්මාණය වෙනවා. ඒ වගේ තමයි ඒ භාවනා යෝගියා කන් දෙක අරගෙන ගැන මේ ලෝකයේ මොනම දේ ශ්‍රවණය කළත් එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. හැම දෙයක්ම එයාට භාවනාවට අදාළ විදියට, ಗುಣධර්ම වලට අදාළ විදියට එයාට ඇයෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමයි එයා මේ ලෝකයේ පින්ඩ පාත යනකොට එයා පෑම් පාස් වෙනකොට ධර්ම සාකච්ඡාවල යෙදෙනකොට මොන ඉරියව්වේ එයා ඉතියා ඒ සෑම ඉරියව්වක් තුළින්ම එයාට නිර්වාණ ධර්මයක් ඉෂ්ට සිද්ධ වෙනවා එයාගේ කය කයට අනුව ඒ භාවනා කටයුතු නිරත වෙනවා එහෙනම් සිතවිලි වලටත් එයා සිතන හැම දෙයක්ම එයාගේ නිවන පිණිස සිතෙනවා. එයාට එයාගේ විමුක්තිය පිණිස අවශ්‍ය විදිහට එයාට චෛතසික පාළ වෙනවා. එහෙනම් මේ විදිහට අපේ කය හදන්න පුළුවන් නම් මේ කායානුපස්සනාවේ අවබෝධයෙන් අපිට මේ කමඨාන වඩන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම මේ කමඨාන තුලින් අපේ කය මේ බඹයක් විතර උස තියෙන කය මේ ලෝකේ ඕන තැනක හිටවන්න පුළුවන් ඕන පරිසරයක ඉන්න පුළුවන් ඒ සෑම තැනම එයා සුදුසු විදියට ජීවත් වෙනවා. එයාගේ පරිසරය නිතරම ප්‍රතිරූප දේශයක්මයි. එහෙම නැත්නම් එයා මේ අසකන දිවනාසය තුලින් මේ කමඨාන වඩන්න නැතුව සිතන දේවල් සිතන විදියට එයා සිතලා ඒකට මුලා වෙලා ඒක තමයි වර්තමානයේ කියලා ඉතලා අතරමං වෙනවා හැම භවෙම යට සිද්ධ වෙන්නේ ඉපදිලා භාවනා කර කර ඉන්න කවදාවත් එයාට නිවන් දකින්න පුළුවන් කමක් නැහැ. එහෙනම් අපි ලබාපු මිනිසත් භවයේ වැඩනිමා කරන්නට නම් තථාගතයන් වහන්සේ දේශනා කරන කමඨාන කුමක්ද කියන එක තේරුම් ගන්න ඕනේ. භාග්‍යතුන් වහන්සේ අපට කියන්නේ මොන වගේ පණිවිඩයක්ද මොන වගේ දෙයක්ද කියන එක තේරුම් ගන්නට ඕනේ. එහෙම තේරුම් ගන්න පුළුවන් නම් පමණක් මේ කමඨාන වඩන්න පුළුවන් මේ භාවනාව වඩන්න පුළුවන්. එහෙම නැත්නම් අපි හතරමං වෙනවා. එහෙනම් බලන්න තථාගතයන් වහන්සේ දේශනා කරන මේ සතර ආකාර ඉරියව්ව තුළින් සතර ආකාර කර්ම නැවත නැවත උත්පාදනය වෙනවා. ඒ නිවිලා තියෙන කර්ම ටික නැවත නැවත අවදි වෙනවා කියන එක තමයි කියන්නේ. එහෙනම් අපි සතර ඉරියව්වට අවධානම යොමු කරලා බලනකොට ආයතන 6 තුලින්ම තැම්පත් වෙලා තියෙන පටවි මට්ටමේ කර්ම, ඒ කියන්නේ රූප කර්ම, එහෙම නැත්නම් කම්මලට එන ශබ්ද කර්ම, එහෙම නැත්නම් අපේ නාසයට එන ගන්ධ කර්ම, රස කර්ම, එහෙම නැත්නම් ස්පර්ශ කර්ම, මනෝ සංචේත කර්ම කියන මේ ආයතන ආයතන තියෙන කර්ම නේද මේ අවදි වෙන්නේ. එහෙනම් මේ කර්ම අවදි වෙනකොට නේද නාම රූප සංඥා ඇති වෙන්නේ. ඒ සංඥා ඇති වෙන නිසා නේද ලෝභ දේශ මොහ රාග වෛර ඇති වෙන්නේ. බලන්න මේ කමඨාන තුළින් මේ මාර්ගයේ වඩනකොට මේ භාවනා යෝගියාට තමන් තුළ ඇතිවෙනා වූ සියලෝම කෙලෙස් ටික අවබෝධ වෙනවා. තමන් ජීවත් වෙන තැනේදීම තමන්ගේ සියලෝම අඩුපාඩු තමන්ට තේරුම් ගන්න පුළුවන්කමකුත් ලැබෙනවා. එහෙනම් මේ භාවනා වඩන භාවනා යෝගියා සතර එරියව පිළිබඳ අවධානයෙන් කටයුතු කරන්න ඕනේ. සතරමා භූතය තුලින් මම කරගත්තා වූ කර්ම තමයි මේ සතර එරියවෙන් තැම්පත් වෙලා තියෙන්නේ. එහෙනම් මම භාවනා කරන සෑම මොහොතක් තුළම සියලෝම කෙලෙස් නිරෝධ කරන්න උත්තරීතර කමඨාණන් තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා. මේ මංගල කරුණ කොච්චර ශ්‍රේෂ්ඨද කියලා කිව්වොත් මේක අවබෝධ කරන හැමෝම සන්තෝෂයෙන් සාදුකාරයක් දීලා හරියත් බෝධියටපත් වෙනවා. ඒ තමයි මේ හැම දෙයක් තුළින්ම අපි අපේ කර්මය දකින්න ඕනේ, අපේ tempatuව දකින්න ඕනේ. ඒ හැම දෙයකටම අවුෙන්නේ නැතුව අපි එක අරමුණක ඉන්න ඕනේ. අපිට රාගය අයින් කරන්න අවශ්‍ය නැහැ, ලෝභය අයින් කරන්න අවශ්‍ය නැහැ, ద్వේෂය අයින් කරන්න අවශ්‍ය නැහැ, මෝහය අයින් කරන්න අවශ්‍ය නැහැ. අපේ ඉරියව්වේ අපි ඉන්නවා නම් ඒවා නිකම්ම නිරෝධ වෙලා යනවා. එහෙනම් වැඩ නොකර වැඩ නවත්තන ක්‍රමවේදයක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මෙච්චර කාලයක් අපි භාවනා කළා තථාගතයන් වහන්සේගේ මහා කරුණාව අද ඉඳලා භාවනා කරන්න එපා කියන එක. ඒ භාවනා කරන්න එපා කියන භාවනාව මේ ලෝකේ ශ්‍රේෂ්ඨ භාවනාව. ඒක තමයි අපි ඒ අරමුණක ඉන්නකොට ඒ අරමුණ කැඩුනොත් නේද ලෝභයක් ඇති වෙන්නේ. ඒ අරමුණ කැඩුනොත් නේද රාගයක් ඇති වෙන්නේ. ඒ අරමුණ කැඩුනොත් නේද වෛරයක් තෘෂ්ණාවක් ඇති වෙන්නේ. එහෙනම් අපි මේ අරමුණ කඩාගෙන ලෝභ දේශමෝ ඇති කරගෙන සසරේ නැවත නැවත ඉපදිලා දුක් විඳලා ශාසනයට තථාගතයන් වහන්සේට දොස් කිව්වාම අරිද භාවනා වැඩුන්නේ නැහැ කියලා ආචාර්යයට නිඳා කළාම අරිද මොකවත් අපට ලැබුණේ මෙච්චර වැඩුවා કોઈ ප්‍රඥාව මොකවත් පිටුවේ නැහැ කියලා ශ්‍රී සද්ධර්මයට නිඳා අපාස කෙරුවාම අරිද මේවා වැරදි එහෙනම් අපි අපේ අරමුණේ ඉන්නවා මේ හැම දෙයක්ම නිරෝධ වෙනවා සසර දුක නිමා වෙනවා මේ සතරමා භූතයගෙන් අපි නිදහස් වෙනවා එහෙනම් කෙනෙක් නිවන් දකින්නට නම් එයා මේ සතරමා භූතයගෙන් නිදහස් වෙන්නට ඕනේ. මොනවද මේ සතරමා භූතය? පඨවි භූතය, ආපෝ භූතය, වායෝ භූතය, තේජෝ භූතය එහෙනම් මේ සතරමා භූත තුළ තියෙන කර්ම වලින් නිදාස් වෙනකොට තමයි ඒ ඒ භූතයා නිදාස් වෙන්නේ භෞතික දේවල් ඝන දේවල් ස්පර්ශනීය දේවල් සම්බන්ධයෙන් තියෙන කර්ම ටික නිරෝධ කරන්න පුළුවන් නම් එක අරමුණේ ඉඳගෙන ඒ ඔක්කොම අවෝසි කරන්න පුළුවන් නම් ඒවා නොහිපදෙන්න වග බලා ගන්න පුළුවන් නම් පටවියෙන් එයා නිරෝධ වුණා එයා පටවිය කියන කර්මයෙන් එයා නිදාස් වුණා එහෙනම් වේදනාවෙන් අටගන්නා වූ කර්ම ඕනතරම් මේ විඥානයේ තියෙනවා තරහා යනවා දුක දැනෙනවා වේදනාව දැනෙනවා සංකාව ඇති වෙනවා කම්පන ඇති වෙනවා දුක දැනෙනවා මේ විදිහට අපට කිසිම ඇඟීමකින් මොකවත් නැති වෙන්න අපේ අරමුණේ අපින්නව නම් මේ ආපෝ භූතය සම්බන්ධයේ කර්මය නිරෝධ වෙලා යනවා හේතු අපේ කය ඇදලා තින්නේ සතරමා භූත වලින් උනාට ඒ කර්ම පරිසම් දෙන්න අපි ඒ කර්ම වලට සමවැදිලා නැහැ අපි ඒ කර්මුණක ඉන්න නිසා ඒ ආපෝ භූතයාගේ කර්ම පරිසම් දෙන්න බැරිව නිරෝධගාමිනී පටිපදාවෙන් නිදෝස් වෙලා යනවා ඒ වගේම තමයි ආපෝ භූතයාගේ කර්ම තියෙනවා මිනිස්සු අපට කතා කරපු දේවල්, අපි මිනිසුන්ට කතා කරපු දේවල්, අපි මිනිස්සු සම්බන්ධයෙන් කටයුතු කරපු දේවල්. එහෙනම් මේ හැම දෙයක්ම අපි තුලින් අවදි වෙලා කර්ම නිර්මාණය කරනවා. ඒක අරමුණක ඉන්න පුළුවන් නම් මේ ලෝකේ කවදාවත් අපට මොකවත් හිතෙන්නේ නැහැ. අසවලා බැන්න අය, අසවලා මෙහෙම කිව්වා අය, අසවලා මට ප්‍රශංසා කළා අය කියලා මතක් කරන්න පුළුවන් කමක් නැහැ. හේතුව ඒ කර්මණක ඉන්නවා නම් කොහොමද දේවල් මතක් වෙන්නේ එහෙනම් අපි භාවනාව කඩලා බිඳලා දාලා අපි විවිධාකාර අරමුණු වලට ගිහිල්ලා ආවල් කාලේ ආවලාමට මේම අපාස කළා. ආවල් කාලේ ආවලාමට ද්‍රෝහිකම් කළා. මේ මේ කට්ටිය මට නිନ୍ଦා අපාස කළා කියලා තමන් විසින් භාවනාව නවත්තලා අරමුණෙන් වෙනස් වෙලා කර්ම හදාගෙන ඉපදෙන්න හේතු හදාගෙන දුක් විඳිනවට කාටවත් දොස් කියලා බෑ. ඒකට ගුරුවරයා පලි නෑ. තථාගතයන් වහන්සේ පලි නෑ. සම්මා සම්බුද්ධ ශාසනයත් පලි නෑ. එහෙනම් අපේ වැරද්ද අපි විසින් තමයි මේ හැමදේම නිර්මාණය කරගෙන තියෙන්නේ. එහෙනම් මේ තප්පරේ ඉඳලා අපට හැයෙන දේවල් හැයෙනවා කල්පනා කරලා බලන්න අරමුණෙන් කැඩුනා අරමුණක ඉන්නවා නම් කුරුල්ලොන්ගේ කටහඬවල් ඇන්නේ කොහමද ඒක අරමුණක ඉන්නවා නම් අලියෝ පේන්නේ කොහමද එයා ඒක අරමුණක ඉන්නවා නම් සීතල දැනෙන්නේ කොහමද එහෙනම් සීතල දැනෙනවයි කියලා කියන්නේ එයා ඒක අරමුණක නැහැ ආලෝකයක් පේනවා බුදුරුවක් පේනවයි කියලා කියන්නේ එයා ඒක අරමුණක නැහැ රිදෙනවයි කියලා කියන්නේ රිදෙන බව දැනගත්තේ කොහමද? විදර්ශනාවේ රිදෙන බව දැනගන්න විදියක් නැහැ. එහෙනම් විදර්ශනාව පැත්තකින් තියලා කොණ්ඩ කැක්කම, බෙල්ල කැක්කම, දනිස් කැක්කම, කම් කැක්කම, දත් කැක්කම කියන මේකට සමවැදිලා එහෙනම් භාවනා නොකරපු මොහොතේ නේද වේදනාව දැනෙලා තියෙන්නේ. එහෙනම් එයා භාවනාව කඩපු නිසා වේදනාව දැනුණා මිසක් වේදනාව දැනෙලා භාවනාව කැඩිලා නැහැ. එහෙනම් වරද කරලා තින්නේ එයා. එහෙනම් සුදුසු ප්‍රදේශයක ඉඳලා නුසුදුසු ප්‍රදේශෙට ගිහින් තින්නේ එයා. එහෙනම් මේ භාවනා යෝගියාට මේ ප්‍රඥාව පාළ වෙනකොට මේ සතර ඉරියව්ව අවබෝධ වෙනකොට මේ සතර ඉරියව්වේ ධර්මතාවය වැටෙනකොටම එයා සෝවාන් මාර්ගය සෝවාන් ඵලයට ඇවිල්ලා ඉවරයි මේක තුළින් සෑම දෙයක්ම නිරෝධ කරන්න පුළුවන් මේ විදිහට නිරෝධ කරන්න ඕනේ කියන කමඨාන වැටෙනකොට සකු르දාගාමි මාර්ගයේ සකු르දාගාමි ඵලයට අවිල්ල ඉවරයි ඒ භාවනා වඩන ඒ තාපස උත්තමයන් වහන්සේ මේ හැම දේ තුළින්ම මට නිරෝධ කරන්න පුළුවන් ඇයි මට දුක දැනෙන්නේ අරමුණ කැඩුන නිසා ඇයි මට කාමයේ දැනෙන්නේ අරමුණ කැඩුන නිසා ඇයි මට වෛරය ඇති වෙන්නේ අරමුණ කැඩුන නිසා ඇයි මම මුලා වුනේ අරමුණ කැඩුන නිසා එයා හැමදේම අරමුණට ගෙනල්ලා නවත්තනවා කොහෙන් කැරකිලා ආවත් එයා ගෙනල්ලා කරකලා ගෙනල්ලා නවතින්නේ අරමුණක. එහෙනම් යම්කිසි කෙනෙක් මැක්කෙක් ගැන දැනගෙන ඉතියාම එයාට ඉබ්බා ගැන කතා කරන්න කිව්වාම එයා කල්පනා කරනවා දන්නේ මැක්කා ගැන විතරයි. මගේ මැක්කෝ ගැන ඇහුවා නම් මැක්කාට කකුල් අටක් ඇත. මැක්කා මාංශ භක්ෂිකයෙක්. එයා ලේබීලා ජීවත් වෙන්නේ කියලා මැක්කා ගැන ගොඩාක් දේවල් කියන්න තිබුණා. ඉබ්බා ගැන ඇහුවා මොනවද කියන්නේ? ඒත් මන් දන්නේ මැක්කා කියලා එයා තවත් කතන්දරයක් පටලනවා. ඉබ්බා වතුරේ ඉන්න සත්ත්වෙක් ඉබ්බාගේ ඇඟේ මැක්කෝ නෑ බැරි වෙලාවත් මැක්කේ කිටියොත් මැක්කාට කකුල් ලටක් ඇත ඌ මාංශ භක්ෂිකෙක් ලේබීලා ජීවත් වෙන්නේ bitter මේම දාන්නේ කියලා අර මැක්කාගේ කතාව මේකට හඳගෙන ඉබ්බා පිළිබඳව කියන්නේ නැතුව මාත්‍රකාවෙන් ඉබ්බා පටන් අරගෙන මැක්කා ගැන පැය ගාණක් කතා කරනවා ඒ විදිහට මේ තාපසයා දක්ෂ වෙනවා මොන ප්‍රශ්නේ ආවත් ඒ ප්‍රශ්නේ ප්‍රශ්නේ නෙමෙයි අරමුණ කැඩිච්ච එකයි ප්‍රශ්නේ. එයා ගෙනල්ලා අරමුණෙන් ිටවලා එයා සාදුකාර දෙනවා. මට වෛරයක් ඇති වුණා. වෛරය ප්‍රශ්නයක් නෙමෙයි අරමුණ කැඩිච්ච එකයි ප්‍රශ්නේ. ඒක කැඩිච්ච නිසානේ අර හතුරා මට පෙනුනේ. ඌට ගාන්න ඕනේ කියලා කල්පනා වුණේ. බනින්න ඕනේ කියලා කල්පනා වුණේ. මට එක පාඩම රාගයක් ඇති වුණා. කාන්තාවක් මනේ වුණා. කාන්තාව මෙනේ වෙච්ච එක නෙමෙයි ප්‍රශ්නේ. රාග චෛතසිකයක් නෙමෙයි ප්‍රශ්නේ. ඒකට මං කර්මය මං විඳිනවා. චේතනාවට අනුව කර්ම ඇති වුණා. ඒක මම විඳ දරා ගන්නවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අරමුණ කැඩිච්ච එකයි ප්‍රශ්නේ. මම ඒ අරමුණ කින්නව නම් කිසිම කාන්තාවට මං ඉදිරියට එන්න බෑ. කිසිම රාග සිතෙල්ලකට මන් තුලින් නිර්මාණය වෙන්න බෑ. එහෙනම් අරමුණ කැඩිච්ච එකයි මේකට හේතුව. මට ලෝභයක් ඇති වුණා. මේ කුටිය ලස්සනයි. මේකේ ජීවිත කාලෙ මෙන්න ඕනේ. මගේ ජීවිතයේ අවසාන කුටිය මේක. මේක අත්හැරලා මං යන්නේ නැහැ කියලා මට සිතෙල්ලක් පාළ වුණා. එක අරමුණ කින්න කෙනාට වාලේ පේනවද? බිත්තිය පේනවද? කුටියක ඉන්න කෙන අවබෝධය ඇති වෙනවද? එහෙනම් එයා එක අරමුණක ඉඳලා නැහැ. ඒ නිසා තමයි එයාට ලෝභ චෛතසිකේ පාළුනේ. එයා හැම වරදක්ම දකින්නේ එක අරමුණක හිටපු නැති නිසා ඇතිවෙච්ච ප්‍රශ්නයක්. මේ හැම ප්‍රශ්නයටම හේතුව භාවනාවේක අරමුණක ඉන්න බැරි අපෝසත්කම කියලා එයාගේ වරද එයාගේ අඩුව තේරුම් අරගෙන එයා සෑම මොහොතෙම කායේ කායානුපස්සේ විරති කියන ධර්මතාවයට සමවැදිලා නැවත නැවත මේ කමඨාන වඩනවා නැවත නැවත මේ කමඨාන කෙරේ සීය පවත්නවා එතකොට තමයි යාට තේරෙන්නේ මේ සිත දුරට යනවා මේ ඇස දුරට යනවා මේ කන දුරට යනවා මිනිස්සු කියන්නේ ඇස් දෙක මේ කුල් දෙක අතරේ මේ තැම්පත් වෙලා තියෙනවා එළියට යන්නේ නෑනේ මෙයා රාජාංගනෙට ගිහිල්ලා අනුරාධපුරයට ගිහිල්ලා කොළඹට ගිහිල්ලා ගම්පැත්තේ පොඩි ඇවිදීමක් දාගෙන ඇවිල්ලා එහෙනම් මේ ඇස් දෙක ඒ තැන්වලට ගිහිල්ලා ඒ ඔක්කොම බලාගෙන කොළ පාට නිල් පාට තැඹිලි පාට කියන වර්ණ වලින් බලාගෙන සිරින් අරඹාගෙන මෙතනට ආවා. ඇස් දෙක ඇවිදිනවා. මගේ කන් දෙක මෙතන තිබුණාට ආවල් සේනාසනේ ආවල් ආම්දුර මට බැන්නාය. දැන් ආවල් සේනාසනේ කන් දෙක ගින් නැද්ද? මෙතන ඉන්නවා නම් අර කැහෙන්න විදියක් නැහැ. එහෙනම් කන් දෙක එතනට ගින් තමයි මේක අපට අස්සවන්නේ. එහෙනම් මගේ කන් දෙක ඇවිදිනවා. මගේ ඇස් දෙක ඇවිදිනවා. මගේ කටත් ඇවිදිනවා. මගේ කයත් ඇවිදිනවා. මගේ සිතත් ඇවිදිනවා. ඒක තමයි දෝරං ගමං ඒකං චරං කියලා තථාගතයන් වහන්සේ කිව්වේ එක සැනයකට ඕනම තැනකට මේ විඥාණය දුවනවා මොන විඥාණයද චක්කු විඥාණය සෝත විඥාණය ජීවා විඥාණය ගාන විඥාණය පොට්ටම්බ විඥාණය එහෙනම් මේ ආයතන පාම දුවන සුළුයි එක ඉරියව්වක කිසිම මොහොතක ඉන්නේ නැහැ එක සැනයකට ඕන තරම් දුරට යන්න පුළුවන් ඒකන් චරන් දුරන් ගමන් අසරිරන් ගුවාසයන් කියලා කිව්වේ සිතට නෙමෙයි චක්කු විඥාණයට, සෝත විඥාණයට, ජීවා විඥාණයට, ගාන විඥාණයට, පොට්ටබ්බ විඥාණයට එහෙනම් මේ ආයතන පාතුලින්ම මේ පවතින වූ ඥාන පාම හැමතැනම මේ විඥාන දුවනවා ඒගොල්ල දුවලකින් ඒ තැන්වල දේවල් ආගෙන එනවා ඒ තැන්වල රූප බලාගෙන එනවා ඒ තැන්වල ටික උපදෙස් දීලා එනවා ඒ තැන්වල ගෙන් කටයුතු කරලා එනවා ඒ තැන්වල අවශ්‍ය දේවල් ඉඹලා එනවා එහෙනම් මේ විඥාන පාම සසර පුරාම දුවනවා විශ්වය පුරාම දුවනවා එහෙනම් මේක තමයි දුවපු දේවල් දුවපු බව දැනගත්ත දේවල් හිටපු දේවල් හිටිය බව දැනගත්ත දේවල් යන දේවල් යන බව දැනගත්ත දේවල් එහෙනම් මේ ආයතන අය විඥානයේ කියන ස්වરૂපයෙන් මේ නාම රූප ධර්මතාවයත් එක්ක මේ විශ්වය පුරා ඇවිද ඇවිද ගනුදෙනු කරනවා ඒ නිසා මේ චක්කු ප්‍රසාද චෝත ප්‍රසාද විඤ්ඤා ප්‍රඥාන ප්‍රසාද ගාන ප්‍රසාද ජීවා ප්‍රසාද පොට්ටබ්බ රසාද කියන කර්ම ටික ඇවිසිලා ඒ ඒ රූප ටික වර්ණ ගන්ධ රස ඕජා ටික මතුවලා නැවත නැවත කර්ම ටික අලුත් කරනවා සංසාරයෙන් නැවත නැවත දුක් විඳින්න ඉපදෙන්න හේතු හදනවා මේ ධර්මතාවය අවබෝධ වෙච්ච ගමන් මේ භාවනා යෝගියා සතර සටිපට්ඨාන ඊළඟ කමඨාන කියවන්නේ මේක තුළින් සෑයීමටපත් වෙනවා මේක තමයි මගේ ජීවිතයේ අවතාරණ අවසාන කමඨාන තථාගතයන් වහන්සේ මා වෙනුවෙන්ම දේශනා කරපු කමඨාන කියලා ඇස් දෙක පියාගෙන මේ ආයතන අයේ ස්වરૂපය සතර ඉරියව් තුළින් නිර්මාණය වෙන්නේ කොහොමද ගනුදෙනු කරන්නේ කොහොමද කියන එක පිළිබඳව අවධානයෙන් බලාගෙන ඉන්නවා එහෙනම් මේ කමඨාන තුළින් අපේ ආයතන අය පිළිබඳව සතර ඉරියව් පිළිබඳව අපි විශාල අවබෝධයක් ලැබුවා ප්‍රඥාවක් ලැබුවා. එහෙනම් මේක තුළින් අපි සාරාංශයෙන් අපි වඩන කමඨාණක් වශයෙන් ඉතුරු කරගත්තේ තරහා යනවා නම් තරහව ප්‍රශ්නයක් නෙමෙයි. මම භාවනා යෝගියා කියන අරමුණ කැඩිච්ච එකයි ප්‍රශ්නේ. කෙනෙක් දිහා දැක්කාම ද්වේෂසාගත සිතෙවිල්ලක් ඇති වුණා. ද්වේෂසාගතයක ප්‍රශ්නයක් නෙමෙයි. මම ಗುಣධර්ම වඩන ශ්‍රමණය කිනක අමතක වෙච්ච එකයි ප්‍රශ්නේ. කෙනෙකුට නිନ୍ଦා අපාස කරනවා. නිନ୍ଦා අපාස කරන එක ප්‍රශ්නයක් නෙමෙයි. මම මේ ලෝකයේ කිසිම කෙනෙක් තලන්නේ පෙලන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේට දීපු පොරොන්දු අමතක වෙච්ච එකයි ප්‍රශ්නේ. එහෙනම් අපි මේ ලෝකයේ පාතිමොක්කේච සංවරයට අපි පීඨලා ඉන්නවා. එහෙනම් අපි උපසම්පදා සීලයටපත් වෙලා ඉන්නවා. එහෙනම් මම රකින්න සීලය මට අමතක වෙලා මං වඩන ගුණධර්ම අමතක වෙලා මම තථාගතයන් වහන්සේට දීපු පොරොන්දු අමතක වෙලා යම් කිසි කෙනෙකුට සතර සතිපට්ඨානයේ 6 වෙනි කමඨාන වඩන්න කැමති නම් එයා මේ කමඨාන අද ඉඳලා වඩත්වා කොමක්දේ කමඨාන මම සසර දුක නිවා ගන්න පැවිදි වුණායි කියන කායානුපස්සනාවේ කමඨාන අරමුණ කරගෙන හැම මොහොතේ මේ අරමුණේ ඉන්නවනම් මිනිස්සේ කැවිලා යාට මොනාරි දෙනවා මම ආවේ දුක නිවන්න බඩු එකතු කරන්න නෙමෙයි අන්න අයා ලෝභයෙන් නිදාස් වුණා තවත් කෙනෙක් කියලා බයිනවා මං ආවේ අනුන්ගේ බැනුම් ආන්න නෙමෙයි මන් තුල තියෙන වැඩ කටයුතු නිමා කරන්න අන්න එයා द्वේෂයෙන් නිදාස් වුණා එයාට එක එක නාම රූප වස්තු පෙන්නකොට එයා කියනවා මං ආවේ මේවා බලන්න නෙමෙයි නෙමෙයි මම දුක නිවා ගන්නයි පැවිද්ද ඉල්ලුවේ මම කරන්නේ දුක නිවා ගන්න වැඩ අන්න මෝහයෙන් වෙනස් වුණා කෙනෙක් දිහා දැක්කාම රාගය ඇති වෙනවා. එයා කල්පනා කරන මං ආවේ රාගය වඩන්න නෙමෙයි, එක එක කාන්තාවන්ගේ ඇඳුම් බලන්න නෙමෙයි, එක එක පුරුෂයන්ගේ අසත්පුරුෂ වැඩ බලන්න නෙමෙයි. මම සබ්බ දුක්ඛ නිස්සාරණ කිව්වේ. එහෙනම් මං ආවේ දුක නිවා ගන්න. එහෙනම් එයා ඒ අරමුණ සීකරන්න සීකරන්න එයාගේ තාපස ජීවිතය ලැබෙනවා. එයාගේ භික්ෂු භාවය ආරක්ෂා වෙනවා. තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනයේ සංඝයෙක් බවට පත් වෙලා එයා අරියත් බෝධියට පත් වෙනවා. එහෙනම් අපි දැක්කා මේ කමඨාන තුලින් සෝවාන් වෙන්න පුළුවන්, සකු르දාගාමි වෙන්න පුළුවන්, අනාගාමි වෙන්න පුළුවන්, එයා සෑම තප්පරයක් ගානේ එයා නිවන් දකින්න ආපු කෙනෙක් නිවිච්ච කෙනෙක් කෙනෙක් මතකේ තියාගත්තාම රාතන් වහන්සේට අරමුණක් පේනවා මම සියලුම කෙලෙස් නිරෝධ කරපෝ හතුරුදාන් වෙච්ච රාතෙක් නිවනට සමවැදිච්ච කෙනෙක් කියන එක මතකේ තියාගෙන නිසා ලෝභ දේශ මොහ රාග මොකවත් ඉන්නේ නැහැ එනකොටම කියනවා මම නිවිච්ච කෙනෙක් කිව්වම ඒකත් නිවිලා නිරෝධ වෙලා යනවා රාගයක් එයා ළඟට එනවා අයි පෙර කර්ම තියෙනවා ඒ කර්ම එනකොටම එයා කියනවා මම නිවිච්ච කෙනෙක් ඒක නිරෝධ වෙලා いうのは、 කාන්තාව රාතුන් වහන්සේලා පස්සෙන් පන්නලා නැද්ද? රාතන් වහන්සේලා රාත්තරණින් වහන්සේලා අපචාරයටපත් කරලා නැද්ද? එහෙනම් මේ වගේ කටයුතු කළා ඒගොල්ලෝ දුස්සීල වෙලා අපායට ගියා මිසක් ඒ තරණින් වහන්සේ රාතන් වහන්සේට මොකවත් වෙලා නැහැ. එහෙනම් මම රාත් කෙනෙක් මට මොකවත් කෙලස් නැහැ කින ඒ මානසිකත්වයේ අරමුණ සීකරනකොට අරව ඔක්කොම නිරෝධ වෙලා යනවා. එහෙනම් මොග්ගල්ලාන රාතන් වහන්සේට මිනිස්සු ගැව්වේ නැද්ද? සාරිපුත්ත තෙරුන් වහන්සේට පොළු පාරවල් පූජා කළේ ගැව්වේ නැද්ද? අඟුලිමාල මහරහතන් වහන්සේට මිනිස්සු ගල් වලින් ගැව්වේ නැද්ද? එහෙනම් මේ තරම් දුක් වේදනා තුලින් කෙලෙස් ඇති වුනේ නැත්තේ මොනවද? මම තථාගතයන් වහන්සේගේ සරණ යන කෙනෙක්, කෙලෙස් නිරෝධ කරන කෙනෙක් කෙනකේ සීය වඩනකොට ඒ සීය තුලින් අර ඔක්කොම නිරෝධ වෙලා යනවා. එහෙනම් අද ඉඳලා අපි මේ කමඨාන වඩමු කායේ කායානුපස්සේ විහෙරති මම සබ්බ දුක නිස්සරණ කරන්න දුක නිවා ගන්න පැවිදි වෙච්ච කෙනෙක් කෙනෙක් මතක් කරනවා නම් නැවත නැවත සී කරනවා නම් ඒ අරමුණ මතක නැති නොකර නිතර නිතර මේ සීයේ තබාගෙන ඉන්නවනම් අන්න යා දුක නිවා ගන්න පැවිදි වෙච්ච කෙනෙක් ඉන්න සීය නිසා දුකට හේතු මොකවත් අල්ලගන්න දුකට හේතු වෙච්ච දේවල් කතා කරන්නේ දුකට හේතු වෙච්ච දේවල් බලන්නේ නැහැ දුකට හේතු වෙච්ච දේවල් අහගන්නේ නැහැ දුකට හේතු වෙන විදියට ඇසිරෙන්නේ නැහැ දුකට හේතු වෙන විදියට සිතන්නේ නැහැ අන්න යා අරියත් බෝධියටපත් වෙලා අරියත් බෝධියෙන් එයා වැඩ නිමා කරලා එහෙනම් මේ කමඨාන අපිට පාවිච්චි කරන්න පාසුම ක්‍රමය අපට අවව වුණා. ඒක තමයි මේ ලබාපු මිනිසත් භවය තුළ අපි කල්පනා කරන්නට ඕනේ මා දුක නිවා ගන්න පැවිදි වෙච්ච ශ්‍රමණේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවය කියන මේ මාත්‍රකාව පමණක් සීතබා ගනිමු. කායේ කායානුපස්සී විරති කියන මාත්‍රකාව තුළින් මේක විතරක් මනේ කරගෙන මේ නාම රූප පිරිච්ච ලෝකයේ තුළ ලෝභ දේශ මොහ රාග වෛර පිරිච්ච ලෝකයේ තුළ මේ මේ අරමුණෙන් අපි ජීවත් වෙනවා නම් ඒ අරමුණ පවතින තාකල් කැඩෙන්නේ නැතුව සීය පවතින තාකල් මේ ලෝකයේ කිසිම කෙනෙකුට පුළුවන් කමක් නැහැ අපි තුල කෙලෙසයක් ඇති කරන්න උත්පත්තියට හේතුවක් හදලා දෙන්න නැවත ඉපදීමක් අපට ලබා දෙන්න එහෙනම් අපි ඒ අරමුණ අමතක කෙරුවොත් අන්න දුක නිවා ගන්න පැවිදි වෙච්ච කින ඒ මතකේ නැති වෙච්ච ගමන් දුක ඇති කර ගන්නවා දුක අල්ලා ගන්නවා දුක කතා කරනවා දුකට අවශ්‍ය විදිහට ඇසිරෙනවා දුක ඇති වෙන විදිහට බලනවා අන්න එයා සසරේ සසරගාමි වෙලා එයා නැවත නැවත ඉපදී ඉපදී සංසාරේ ඇවිදිනවා එහෙනම් මේ කමඨාන අපගේ ජීවිතේ ලැබිච්ච ශ්‍රේෂ්ඨ උත්තරීතර කමඨානක් තථාගතයන් වහන්සේ මේ වගේ කමඨානක් මේ අයවෙනි මට්ටම තුලින් දේශනා කරන්න මේ ලෝක සත්‍ය කරේ මොනතරම් මහා කරුණාවක් පාළ වෙන්නට ඕනේද එහෙනම් ඒ තථාගතයන් වහන්සේ අප කිරේ දක්වා වූ මහා කරුණාවට අපි පිරිකරයක් පූජා කරනවා ඒක තමයි අපි ලබාපු මිනිසත් භවයේ මේ සම්බුද්ධ ශාසනයේ අරියත් බෝධියෙන් පිරිනුවම් පාලා භාග්‍යතුන් වහන්සේට අපේ අරියත් බෝධිය පූජා කරනවා පිරිකරයක් වශයෙන්. එහෙනම් මේ ಗುಣධර්ම අපි වඩන්නට ඕනේ හැම මොහොතෙම එක ඉරියව්වකම එක අරමුණකම මේ අරමුණ තමයි අපි මේ ලෝභ දේශ මොහොලෙන් නිදාස් කරන්නේ. ඒ ධර්මය තමයි අපි කවදාරි දවසක අරියත් බෝධිය වෙනකම් පත් කරන කල්යාණ මිත්‍රයෙක් බවට පත් වෙන්නේ. අපි ජීවත් වෙන සෑම සංඥා සංස්කාර පිරිච්ච ලෝකයක් තුළම අපට සුදුසු ප්‍රදේශයක් බවට පත් කරන්නේ මේ එක අරමුණක සීය පැවතීම තමයි එහෙනම් ඔච්චර දුස්සීල භික්ෂුන් වහන්සේලා හිටියා මම නිවන් දකින්න මානවෙච්ච කෙනෙක් කියලා මතකේ තියෙනවා නම් එයා දුකට හේතු අල්ලගන්න නැත්නම් කිසිම කෙනෙක්ගේ දුස්සීල භාවය චරිත ගුණාංගේ යාට ප්‍රශ්නයක් වෙන්න බෑ. මිනිසුන්ගේ දේවල් යාට ප්‍රශ්නයක් වෙන්න බෑ. ඒ ගමේ දේවල් ප්‍රශ්නයක් වෙන්න බෑ. පරිසරයේ ප්‍රශ්නයක් වෙන්න බෑ. එයා ආවේ දුක නිවන්න නම්, එයා කරන්නේ දුක නිවන්න නම්, එහෙනම් මිනිසුන්ගේ දේවල් එයාට ප්‍රශ්නයක් වෙන්න බෑ. එයා දුක නිවන්න ආපු කෙනා කෙනෙක් අමතක කරලා අනුන්ගේ ප්‍රශ්න වලට උත්තර හොයන්න යනවා. අනුන්ගේ ගැටලු වලට විසඳුම් දෙන්න යනවා. දැන් එයා දුක වැඩි කරනවා දුක වගා කරන ගොවියෙක් වෙලා එහෙනම් අපි දුක වගා කරන්න නෙමෙයි ආවේ දුක නිවන්න ආවේ එහෙනම් හද ඉඳලා මේ අරමුණ අපගේ අවසාන අරමුණ තපස් අරමුණ බවට පත් කරගනිමු. එහෙනම් අපේ සිත්වල මේ කමඨාන වපුරාගෙන තථාගතයන් වහන්සේගේ අවවාද අනුශාසනාව මේ සිත පුරා තැම්පත් කරගෙන මේක 100න් සෑම තප්පරයක් ගානේ වඩමු ජීවත් වෙමු. සෑම මොහොතක් ගානේ තථාගතයන් වහන්සේගේ බුද්ධානුභාවය අපතුල පවතිවා. තථාගතයන් වහන්සේ සාරාංශක කල්ප ලක්ෂයක් දුක් විඳලා දේශනා කරපු ධම්මානුභාවය අප සමග පවතිවා. ආර්යමා සංඝරත්නේ මාර්ගඵල ඥාන අප සමග පවතිවා. එනම් බුද්ධ ධම්ම සංඝයේ පීඨෙන් මේ අරමුණ කරන කොටගෙන මේ කමඨාන නැවත නැවත පුරුදු කරලා මේ ලබාපු මිනිසත් භවයේ අරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න සියලෝම අවශ්‍ය කටයුතු කරගෙන වැඩනිමා කරන්න මේ ධර්ම අනුශාසනාව කමඨාන තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩය අප සියලු දෙනාටම හේතු වේවා වාසනාම වේවා කියලා සාදුකාරයක්